ශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාරායන්පිට ශ්‍රී અભයාරාමයේ කිරුළපන පූරාරාමයේ ඇතුළු විහාර ගණේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය සභා ලේකාධිකාරී කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය පද්දිරියේ ශ්‍රී විමල ඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඉරියොත්ප්ප සම්පන්නා සුඛ ධම්ම සමාහිතා සන්තෝ සප්පුයිසා ලෝකේ දේව ධම්මාති උච්චරේති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී පින්නතුනි මාද මාත්‍රක වශයෙන් කැබී පින්නතුනි අපේ බුදුන් වහන්සේ දේශනා කළ වදාළ ත්‍රිපිටකයට අන්තර්ගත වූ ජාතක දේශනාවකට ආයත් ගාතාවක්. එනම් ජාතක පොතේ ජාතක අට කතාවේ මුලින්ම ලැබෙන පළමු වන වර්ගයේම තිබෙන හයවෙනි ජාතක කතාවට අදාළ ගාථාව තමයි මා දැන් දේශනා කරන්නට යෙදුනේ. ඉරියොත්ප්ප සම්පන්නා සුක්ඛ ධම්ම සමාහිතා සන්තෝ සප්පුරිසා ලෝකේ දේව ධම්මාති උච්චරේ ඉතින් මේ ගාථාව දේශනා කරන්න හේතු වුණු වර්තමාන කතාවත් වර්තමාන කතාවේදී ප්‍රකට වෙච්ච අතීත කතාවත් කෙටියෙන් හෝ ප්‍රකාශ කරලා ඒ අන්තර්ගත වූ දහම් කොටස් ඔබට තෝරා දෙනවා බලාපොරොත්තු වෙනවා. කවුරුත් ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රවණය කරන්න පින්නතුනේ අපේ සිලෝ ගුරු ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ සවැත් නුඹර ජේතනාරාමෙහි වැඩ වාසය කර සමෙහි ඒ සවැත් නුඹර ජීවත් වුණු එක්තරා කෙළවි පුත්‍රයෙක් ඔහුගේ බිරිඳ හදිසියේ පරලෝ යනවා. ඔහු තනි වෙනවා. ඌට හිතෙනවා දැන් මම වහන වෙන්නට ඕන කියලා. නිසා ඔහු පැවිදි වෙනවා. පැවිදුණත් ඌ විශාල ධනස්කන්ධයක් තියෙන නිසා ඒවා විපැහැදම් කරලා අංග සම්පූර්ණ පන්සලක් හදා ගන්නවා. ඒ පන්සල එකාතකින් තිබෙනවා විහාරයක් ඒ වගේම බඩු ගබඩාවක් ඒ වගේම සක්මන් මළුවක් පිරිවෙනක් පිළිවෙන කියන වර්තමාන පිළිවෙන නෙවෙයි සාමාන්‍යයෙන් ගෙමිදුල හෝ අපි ශාලේ කෙනෙකුට වගේ තනක් සාමනේ තරුණ සාමනේ නමලයි පාඩම් කරු ඉගෙන ගත්ත ස්ථානයේ තමයි මුලින්ම පිළිවෙනක අරමුණේ ඒ පිළිවෙනක්වත් මේ ගොඩනැගිල්ලට ඇතුළත් වුණා. එයා තමන්ට සල්ලි තියෙනවනේ. තමාගේ මුදලින් ඒ ගවඩාවේ බඩු වලින් පුරව ගත්තා. සේවකයන් කැඳව ගත්තා. සේවකයන් ලබා හොඳට රස ආහාර වියවාගෙන වැළඳුවා. මට සිවුරුත් ගොඩාක් ලැබලා තිබුණා. ඒ නිසා අවු සිවුරු පොරවන්නේ උදේ ගවල් කාලේ එක සිවුරක් පෙරවුවා නම් ඒක රැයට පොරවන්නේ නැහැ. රැයට වෙන සිවුරක් පොරවන්නේ. රැය පොරව සිවුර දවල්ට පොරවන්නේ නැහැ. මේ නිසා බහුභාණ්ඩ කෙනෙක් බඩපත් වුණා. භාණ්ඩ ගොඩක් තියෙනකොට බහුභාණ්ඩ කියලා කියනවනේ. දවසක් මේ ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ සිවුරු අවුව වැලකට දාලා වේලෙන සාස්සලා තිබුණා. මේ දවසේ ඒ සවැත් නුවර දිවුරන් වලට ප්‍රමුණා ඈත ප්‍රදේශයකින් ආම්බරන් වහන්සේලා ජනපදචාරිකා වෙන ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා ඒ දේවරාම විහාර තියෙන එක් එක් පන්සලක තොරතුරු බලන් ඇවිද්දා. මිත්‍රයන්ටත් වැඩම කළා. ඒ හාමුදුරු දැක්කා සිවුරු ගොඩාක් අවුදලා තියෙනවා. ඉතින් අර හාමුදුරන් අහනවා මේ සිවුරු කාගේද? උන්වහන්සේ කෙනෙක් මගේ. එතකොට ඒක පුදුම වෙනවා. පුදුම අහනවා අපේ බුදුහාමුදුරු දේශනා කළා කියනවා නේද? තුන් සිවුර පරිහරණය කරන්න. තුන් සිවුර කියන්නේ උත්තරාසංගය කියන ඒකාංශ කර පුරණ මේ සිවුර ඒ වගේම අන්තරවාසී කියන්නේ අඳනේ ඒ වගේම සංඝාටි කියන්නේ දෙප්ට සිවුර ප්‍රධාන මේ සිවුරු තුන තමයි ප්‍රධාන වෙන්නේ ඊට වඩා පාවිච්චි කරනවා නම් අතිරේක සිවුරු ඒ විශාල ගණනක් බෑ නියමිත ගණනක් තියෙනවා දැන් මෙතන සිවුරු ගොඩාක් තියෙනවානේ බුදුහාම රොණ දෙනවදාලේ තුන් සිවුරයි ඒක තමයි භික්ෂුන් වහන්සේගේ සරල ජීවිතය අල්පේච්ඡතාවය පෙන්වන්න කරන්නේ. ඔබ මහාන වෙලා මේ උතුම් බුද්ධ ශාසනය මහාන වෙලා දැන් ඔබ බහු භාණ්ඩික වෙලා ඉන්නවා විදිහට දොස් කියලා බුදුහාමුදුරන්ට මේ නඩුව කියන්නු කියලා මේ හාමුදුරන්ව අතින් අල්ලගෙන එක ගියා බුදුහාමුදුරට. බුදුන් වහන්සේ දුරදීම දැක්ක මේ අකමැත්තෙන් මේ භික්ෂුන් වහන්සේමක් කැඳවන්න බව. සබ්බුදුන් වහන්සේ ප්‍රශ්න කළා මේ මහාන අකමැත්තෙන් කඳවාගෙන ඉන්නේ ඇයි? එතකොට බුදුහාමුදුරුවන් හවුවා භික්ෂුන්සට උත්තර දුන්නා ස්වාමීනි බුදුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ බහුභාණ්ඩිකයි. ඥාට පිළිකර බොහොමයක්ම තියෙනවා. බුදුන් වහන්සේ එවර ඒ භික්ෂුවගෙන් අහනවා බහුභාණ්ඩික භික්ෂුන් වහන්සේගෙන් මහානන් ඒක සැබෑවක්ද? ඔබ බහුමාණ්ඩිකයෙක්ද කියලා. එතකොට බහුමාණ්ඩි භික්ෂුවට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඒක ඇත්ත සත්‍යයක්. බුදුන් වහන්සේ වුණාසිට කියනවා මාන ශ්‍රමණය. ඔබ කුමක් නිසා බහුමාණ්ඩික වුණාද? මම දේශනා කර තිබෙන්නේ අල්පේච්ඡ බව. තදපෝණින් සතුටු වීම. ඔබ ඒ දව දන්නේ නැද්ද? බුදුන් වහන්සේ මෙහෙම ප්‍රශ්න කළාම මේ බහුභාණ්ඩික භික්ෂුවට කෝපයක් ඇති වුණා. ਉਹ කෝපයටපත් වෙලා ගොවිකරේ එකපාරටම පොරවන් හිටු සිවුර ගරවල අහකට දැම්මා. දැන් මෙයා අඩනිරුවක්. අඳනේ විතරයි ඇඳගෙන ඉන්නේ. බුදුන් වහන්සේ පොට ප්‍රශ්න කරනවා මහාන භික්ෂුව ඔබ පෙර භවයකදී හිරියොත සොයමින් විරක්ෂයක් වශයෙන් දොළොස් අවුරුද්දක් ගත කලා මතක නැද්ද? අද මේ උතුම් බුදු ශාසනය පැවිදි වෙලා මේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සීකෘෂ නැද්ද? ඔය සුගර පැත්තකට දාලා අඩේරුවත් ලැජ්ජා බය නැතුව හිරියොතක් නැතුව ඔබ ඇයි ඉන්නේ එහෙම කියලා. එතකොට ඒ බහුබාන විශ්ව නමට ඒ බුදුරජාන් වහන්සේගේ වචන අහනත් එක්කම ලැජ්ජාව ඇති වුණා, බය ඇති වුණා, වහාම සිවුර පුරවගත්තා. බුදුරජාන් වහන්සේ ළඟට ගියා, උන්වහන්සේට වැඳ වැටුණා. එකත් පස්සකට වුණා. දැන් මේ වෙලාවේ අනිත් භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගෙන් දැනගන්න කැමති වුණා මොකද මේ අතීතයේ දීරක්ෂණෙක් වෙලා හිටියොත්ක් මොනවද කියලා ස්වයං අවුරුදු 12ක් ගත කළ කතන්දරේ. බුදුන් වහන්සේ ඒ අනුව ඒ කතාව දේශනා කළා. මා දේශනා කරනවා අතීතයේ කසීරට බරස් නුවර බ්‍රහ්මදත්ත නම් කෙනෙක් රාජ්‍ය කළා. රජතුමාගේ අගමේෂේ කුසේ බෝසතාණන් වහන්සේ උපත ලැබුවා මහින්සාස කුමරා නමින් ප්‍රසිද්ධ වුණා. පසු කාලයක තවත් කුමරෙක් ඒ දේවිය ප්‍රසූත කළා. ඒ දෙවිනි කුමරාට චන්ද නමින් නම ලැබුවා. මේ දෙදෙනාම වැඩනකොට කුමාර අවදියේම එදෙනාගේ මව් බිසව කාල යාත්‍රා කළා. රජතුමා තවත් දෙවියන් වහන්සේ කෙනෙක් ගෙනාවා. ඒ දෙවියටත් පුත්‍රයෙක් ලැබුණා. ඒ පුත්‍රයා සූර්ය කුමාර නම ලැබුවා. මේ සූර්ය කුමාර උපන් රජතුමා දේවියට වරයක් දුන්නා. දේවිය වරේ දාගෙන තුන් පස්සේ කාලේ ගන්නම් කියලා ඒක තියාගත්තා. කලක් ගත වුණා. දැන් දේවිය වරේ ඉල්ලුවා. මගේ පුතා රජකම දෙන්න කියලා. එතුමා තමන් වැඩිමහල් පුතුන් දෙදෙනාටත් ආදරේ දුමිනේ පුතාටත් ආදරේ කතුමා කල්පනා කළා දැන් මේ විශ්වකයෙන් වැඩිමහල් කුමාරුන්ට ඉස්සක් වෙයි කියලා ඒ අයට කරුණ කියලා අවවාද දීලා වනගත වෙන්න මන්නති කාලේ කියලා රජකම ගන්න දැනුම් දුන්නා. දැන් මේ මහින්සාස කුමාරයා චන්ද්‍ර කුමාරයා ගමන පිටත් වෙනකොට ඒ දැක්ක සූර්ය කුමාරයාත් අයිය කොහෙද යන්නේ කියලා අහලා එයාත් එක්ක එකතු වුණා. දැන් මේ තුන් දෙනාම වනයේ ගමන් කරනවා. ඉර මුදුන් වෙලා ඒගොල්ලන් පිපාස ඇති වෙලා එතකොට දැක්ක පුකුණක්. පුංචි කුමාරයා තුන්වෙනි කුමාරයා ඇව්වා ඒ අර පුකුණෙන් වතුර ටිකක් ගේන්න කියලා. ඒ කුමාරයා ගියා ඒ විල දියලකුණක් අධිගුහිත විලක්. ඒ කුමාරයා ඒ විලට ගිය ගාම අකුසා හොවල්ලා ගත්තා. ඔගෙන් අහුවා දේව ධර්මය දන්නොත් ඒ කුමාරයා දන්නේ දීපු උත්තරේ වැරදි. ඒ කුමාරයන්ට පරක් වෙනකොට දෙවෙනි කුමාරයා චන්ද කුමාරයාත් ඇව්වා. චන්ද කුමාරයාත් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අසමත් වුණා. දැන් දෙන්නම පරක් වෙනකොට වැඩිමහල් කුමාර මහේස්වාර කුමාර ගියා බෑ විලට ඇතුළු වෙන්නේ ඔහු බැලුව පාසටහන් පරීක්ෂා කළා ගියා ඉසත් ආපුව පාසටහන් නැහැ නිසා ඔහු මේ ගැන විමසිනකොට ඒ වියර කුමාරයන් රාක්ෂසයා වෙනත් වේශයක් මව නැදිලා කුමාරට යෝජනා කරන මේ ලස්සන විලක් මේකේ නාලා මුතුර බීලා සුව පහසු වෙන්න කියලා. එතකොට උටහාගත්ත මේ නම් දියසාගම කියලා ඔහුට තර්ජනය කළා. ඔබ මගේ සහෝදර දෙනා අල්ලගත්තේ නේද කියලා. ඊට පස්සේ ඒ සංවාදයක් ඇති වුණා. ඒ සංවාදයේ අනුව දේව ධර්මයේ කුමක්ද කියන ප්‍රශ්නය අහුවාම මට ධර්මයේ දේශනා කරන්න බෑ මේ දාඩිය දාලා ඉන්න වෙලාවේ. ඒකට අවශ්‍ය ධර්ම දේශනා අවශ්‍ය පරිසරය හදන්න ඕන. ඔසුනක් පනවන්න ඕනේ. දැන් මේ අනුව මේ රාක්ෂසය මේ කුමාරයව නාවලා මලින් සරසලා ආසනයක් පනවලා ධර්ම දේශනාව ඇහුවා. ඒ අනුව දේශනා කළ දේව ධර්මයේ පිටුම් දේශනා කළ ගාථාව තමයි මා මේ මාතෘක වශයෙන් ලැබුවේ. ඒ ඒ දේශනාව අනුව දේව ධර්මයේ කුමද්ද කියන පැහැදිලි වුණා. හිරියොත්ප්ප සම්පන්නා සුක්ඛ ධම්ම සමාහිතා සන්තෝෂ අප්‍රිසා ලෝකේ දේව ධම්මාති උච්චරේ කියන මේ ගාථාව අනුව ඔහු පැහැදිලිව දුන්නා. තිරියතබ් දෙක තමයි දේව ධර්මයේ කියන්නේ. මේ සුක්ඛ ධම්ම සුදු නැත්නම් සුදු බණ සුදු සුදු වාට ධර්මයේ වශයෙන් සැලකුණු ලබන මේ හිරියතබ් දෙක තමයි ලෝකයේ සත්පුරුෂයන් විසින් ඒ අනුගමනය කරන්නේ මේකට අපි දේව ධර්ම කියලා කියනවා. කළු දේ කළු ධර්මය අකුසල ධර්මයයි. සුදු දේ කුසල ධර්මයයි. බුද්ධත්වයන් වහන්සේලාත් ඒ අනුදැන වදාලා කියන ආදි වශයෙන් ධර්මයේ දේශනා කළයින් පස්සේ ඔසතරපත් වෙච්ච ඒ රාක්ෂසයා ඒ දරුවන් ආපෝ දෙන්න කැබිතු වුණා. ඔබට මේ කුමාරයන් දැන් කැමති කෙනෙක් ගන්න. එතකොට වයසින් බාල චන්ද කුමාරයා දෙන්න කිව්වා. તો ඔබ මට දේශනා කරපු දේව ධර්මයේ ඔබ පිටා නෑ නේද? කියලා රාක්ෂසයා ප්‍රශ්න කළා. නෑ නෑ මේ මගේ පුංචි අම්මන් පුතා. මෙයාට අනුතරක් මුත් නෑ මට මගේ මව්පියන්ගෙන් ගැලවීමක් නෑ. ඒ නිසා ඔහු මට ඕන. ආ හොඳයි කියලා ඒක දේව ධර්ම අනුගමනය කරන ගලස් ඒ කුමාරුන් දෙන්නම ලබා දුන්නා. ඊට පස්සේ තව ධර්ම දේශනා කළා. ආબોධ කර දුන්නා මේ පෙර පව්කල නිසා තමයි මේ රාක්ෂස භාවික උපදරවා තියෙන්නේ. දැන් පව්කේ මත හරින්න, පින්දහම් කරන්න කියලා අවවාද කළා. ඉතින් ඒ කුමාර තුන්දෙනාත් රාක්ෂසයන් එවිලා සුඛ කරන කාලයක් ජීවත් වුණා. ඊට පස්සේ රජතුමා පිය රජතුමා කාල යාත්‍රා කළා. ඒ බව මහින්සාස කුමාරයා දැනගත්තා. ආස දිහා බල්ලා ආසේ කරුවණුව ඒ අනුත්තුන් දෙනාම පිටත් වුණා කසීරට බලාගෙන පරණස්ම බලාගෙන රාක්ෂසයත් උන්හම එකතු වුණා නිල රාජ්‍ය ලැබුවා ඒ වැඩිමහල් මහින්සාස කුමාරයා අග රජු වුණා. දෙවෙනි චන්ද කුමාරයා යුව රජු වුණා. තුන්වෙනි සූර්ය කුමාරයා සෙන්පති වුණා. අර මිනි මස්කයා මතරපු කකුසාට ලස්සන හොඳ දේවාලයක් හදලා දුන්නා. දැන් මේක තමයි ජාතක කතාව. මේ කතාව අවසානයේදී අර බහුභාණ්ඩික භික්ෂුව බුදුරජාණන් ධර්ම දේශනාව අහලා සෝවාන් ඵලයේ පිහිටියා. බුදුරජාණන් වහන්සේ දේශන අවසානයේදී පූර්ව අප්‍රසන්නිකල පිළිම සිදු කළා. උන්වහන්සේ වදාලා මේ බහුභාණ්ඩික භික්ෂුව කියන්නේ ඉදාර හිටපු දියර කුසා සූර්ය කුමාරයා තමයි ආනන්ද හාමුදුරුව වර්තමාන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව චන්ද කුමාරයා තමයි වර්තමාන අග්ග ශ්‍රාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මහේශාස් කුමාරයා හැටියට ජ්‍යෙෂ්ඨ කුමාර වුණේ බුදු මම වේදේ වදාරලා ජාතකතා නිමවදානම්. දැන් අපි ඉතිරි වෙලා තියෙන වෙලාව අනුව අපි උත්සාහ කරනවා ඔබට මේ දේව ධර්මයේ පිළිබඳව කාරණා ටිකක් පැහැදිලි කර දෙන්න. මේ දේව ධර්මයේ කිව්වේ දෙවියන් පිය ධර්මයේ කියන අදහසින් නෙවෙයි. දේව කියන වචනයට දේවතා කොට්ටාස ගණනාවක් ඇතුළත් වෙනවා. දැන් රජතුමාටත් අපි අමතන්නේ දේවයන් වහන්සේ කියලා. ඒ සම්මුති දේ ලෝක සම්මතය අනුව රාජ්‍ය කරන රජතුමා දිව්‍යක්‍ර සලකනවා මිහි බට්ට දිව්‍යක්‍ර සලකනවා. ඒත් දේව වචනයෙන් අතුලත් වෙනවා. උප්පත්ති දේවිකා තවත් දේවතා කොට ඒ කියන්නේ උත්පත්ති ප්‍රතිසන්දි වශයෙන් දිව්‍ය ලෝකයේ උපත ලබන දෙවිවරු අපි සලකනවා උප්පත්ති දේව. තවත් කොටාසයක් ගැන විසුද්ධි දේව කියනවා. ඒ තිරස්නසා රහත් වෙච්ච රහතන් වහන්සේලා, පසේ බුදුන් වහන්සේලා, සම්මා සම්බුදුන් වහන්සේලා මේ විසුද්ධි දේව වශයෙන් සලකනවා. අන්න බුද්ධ ආදිතුමන් වහන්සේලා විසින් අපට උගන්වා අදාළ, අනුමත කරදාළ, අගය කරදාළ ධර්ම දේව ධර්ම වශයෙන් අපි සලකනු ලබනවා. දැන් මේ පිරි කියන්නේ, උත්තප්ප කියන්නේ මොකද්ද කියන ගැන අපි නොදන්නවා නෙවෙයි. විතර අපේ සමාජයේ ව්‍යවහාර වචන ටිකක් තමයි හිරියොත. හිරියොතක් පැක ගැනීම, හිරියොතක් පවත්වා ගැනීම ශිෂ්ට සමාජයක ලක්ෂණයක්. අපි අපේ ධර්මයේ අනුව ටිකක් වෙලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කාරණා පිළිබඳව. කාරණා හතරක් අනුව සාකච්ඡා වෙනවා හිරියවත් ලැජ්ජාව. ඒක මේ විතර කාරණා හතර කියවෙන්නේ අජ්ජත්ස සමුත්ථාන හිරි අත්තාදිපතේයා හිරි ලැජ්ජා සවාසංකිතා හිරි සප්පතිසු ලක්කනා හිරි කියන හතර විදිහට. උතප්පිවත් බය සඳහන් කරනවා බහිද්ධා සමුත්ථාන උත්තප්පං ලෝකාධිපතේයා උත්තප්පං බය ස්වභාව සංතිතං උත්තප්පං වද්ද බීරුක බදස්සාවි උත්තප්පං මේක අපි පාලි වචනික තේරුම් කරගන්නට ඕනේ දැන් මේ හිරියවත් ලැජ්ජා ප්‍රධාන කාරණේ ඒක අජ්ජත් සමුත්ථානහෙරි එය ආධ්‍යාත්ම තමන්ගේ පැත්තෙන් බලන්ති ඒ ඒ හතර ආකාරයෙන් බලන්න කියලා පෙන්වු කරනවා මොකද හතර ආකාරයේ ජාතිං පච්ච වෙකිත්තා වයං පච්ච වෙකිත්තා සූරභාවං පච්ච වෙකිත්තා භව සත්‍යං පච්චේද. ඒ කියන්නේ අපිට යම්කිසි පාප කර්මයක් නිදුනහම අපි ඒක නොකර ඉන්න ඕන. නොකර ඉන්න අපිට හේතු වෙන කාරණා මේවා. මොකද්ද? ජාතිය. ජාතිය කියලා කියන්නේ ඉතින් මම මිනිස්සෙක්. මම සදාවතෙක්, මම බෞද්ධයෙක්. මම උගතෙක්. ආදි වශයෙන් තමන්ගේ උපත හා සම්බන්ධ තමන්ගේ තියෙන වංශවත් භාවය, කුලවත් භාවය මෙනෙහි කරලා මේ වගේ අකුසල කර්ම නැත්නම් පාප කර්ම සිදු කිරීම මට සුසුවන්නේ නැහැ කියලා ඒෙන් වැළකීම. වයං පච්චේකිත මංගේ වයස සමහරට මේ වැඩි හිටි වයසට ගිය අයට හිතන්න පුළුවන් මේ වගේ පහත් වෙන හොරකම් මේ පරදාරසිය මට වටින්නේ නැහැ මම වයසට ගිය කෙනෙක් වැඩි හිටියෙක් මේ කොල්ලන්ගේ වැඩ බාලයන්ගේ වැඩ කියලා ඒ වැඩ නොකර ඉන්න. ඒකට ලැජ්ජා උපදී මේවා මට ගැලපෙන්නේ නැහැ මගේ වයස් ප්‍රමාණයට මේ වගේ පව්කම් කරන්න ගැලපෙන්නේ නැහැ කියන තුන්වෙනි කාරණය සූරභාවම් මමහටක අපට හොඳට අතපය හයිය තිබුණත් අනිත් පැත්ත දුබලයා නම් දුබල වූ සතෙක් දුබල වූ ප්‍රාණියෙකුට හිංසා බැවිනීම සූසු නැහැ තමන් ගැතපය හයියයි කියලා ඒ ශක්තිය පවකට යොදන හොරකමකට වෙනත් දුරාචාර දුවන එක සුසු නැහැ. සූරභාවයේ තියෙන දුරාචාර දෙන්නේ නෙවෙයි කියලා කල්පනා කරලා එයින් ඒවා කරන ලැජ්ජේ මං වගේ ශක්තිමන්තයෙකුට යෝධයෙකුට සුසු නැහැ මේ වගේ ලැජ්ජා වීම. අවසාන කාරණේ බව සත්‍යං පච්චේකිත. උගත්කම. උගත්කම කියන්නේ පොතපත කිරීම පමණක් නෙවෙයිනේ. උගත උගත්කම සමගම සීලාචාර වෙන්න ඕන. සාමාන්‍යයෙන් එහෙමයි පිළිගන්නේ ලෝකයා. ඉගෙන ගත්ත මනුස්සය හැදිච්ච මනුස්සයෙක් කියලා. එනිසා උගත්කම ගුරුවරයෙකුට උගතෙකුට සුසු වැඩක් නෙවෙයි මේ පව්කම් කරන එක. අද අපට පේනවා සමාජයේ ඒ බඳු තරාති රංගවල අයත් නොයෙක් විදිහේ අපචාර වැරදි කරදු කරලා නින්දාවට පාත්‍ර වෙනවා. ඉතින් ඒ වෙන්නේ තමන් ඒ පව් කරන අවස්ථාව ඉදුණාම මට සුසු නෑ මගේ උගත්කමට මගේ වයසට මගේ තරහට ගැලපෙන්නේ නෑ කියන තේරුම් අරගෙන ඒ නොවලක් නිසා. ඉතින් ඒ වගේ කාරණා උඩින් තව තවුක් කරන්න ඉස්කන්නා ලැජ්ජාව තමයි එක පැත්තකින් හිරි කියලා කියන්නේ. පෞකීනේ බිය පිළිබඳව අපේ අටුවාචාර්යන් වහන්සේ පැහැදිලි දෙනවා. කාරණා හතරකින් දැන් මේ <clears throat> ලෝකයා ලෝකයා අපදෙස බලා ඉන්නවා. එයයි අපි පව් කරනකොට අන්න අරු හොරේ පෞකාරයේ ආදි වශයෙන් කොට ගරහනවා. අන්නේ ගරහවට බියෙන් පෞකම් කිරීම අත්හරින්න ඕන. කෙනෙක් පව් කරන්නේ නැත්තේ පව් කරේදුනත් මම මේ පාපකම යෙදුනොත් මට රටෙන් ලෝකයාගෙන් නරක නාමයක් ආනම්බුවක් ලැබෙයි කියන කාරණය නිසා. එතකොට ඒකයි බහිද්දා සමුත්ථානාහෙද කියන්නේ බාහිර ලෝකයාට කෙරෙහි බයෙන්. බාහිර උද්ගල උගත්තු වෙනත් ලෝකයේ ඉන්න නොයෙක් නොයෙක් අය අනික් අය අපි වැරදි කළාම අපව පිළිකුල් කරනවා අපට ගරහා කරනවා නිඳා කරන කියන කාරණයට බිය වෙලා ඒ පව් කරන ජීවත් ආරිනවා. ආයි ලැජ්ජාව පැත්ත ගත්තාම තවත් එකක් තමයි ලැජ්ජා සභාසන්තිතා හිරි කියන විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ දැන් අපි මල මුත්‍රා කරනකොට අපි ප්‍රසිද්ධිය කරන්නේ නැහැ නේ. ඒකට වෙනම තැන් හදලා තියෙනවා. වැසිකිලි කැසිකිලි කියලා කියනවා. ඒ තැනට ගිහිල්ලා අපි එක්තරා විදියකට බොහොම ශිෂ්‍ය සම්පන්න වැඩේ කරන්නේ. යම් විදියකින් අපි එහෙම නැතුව අස්සකන මුල්ලකට නොගිහින් තැන කරනකොට අපිට හිතේ ලොකු ලැජ්ජාවක් තියෙනවා. කවුරුහරි දකීදෝ කියලා. අන්න කෙනෙක් දකිනකොට ඇති වෙන ලැජ්ජාව වගේ ඒ පව්කම් කරන්න අවස්ථාව ලැබුණත් අපි පව්කම් නොකර ඉන්න එක. අපි අනුන්ට පේන්නවට කැමති නෑ ලැජ්ජයි අනුන්ට පේනකොට ඒ වගේ පවටත් අපි ලැජ්ජා වෙනවා උමාවුත් කියනවා යකඩ ගුලි එකක් තියෙනවා එක ගුලියක අසූචි තැවරිලා අනෙක් ගුලිය විලියම් වෙලා රත් වෙලා මේ අසූචන ගුලිය අල්ලන්නේ නැහැ මොකද සීතල වුණත් අසූචිත ලංස. අන්න අසූචිත ඇවිත් ගුලියක් අල්ලන්නේ නැහැ වගේ මේ ප්‍රාණඝාත ආදී අකුසල කර්මවල ඉදීමට ඇතිවන්නා වූ අකමැත්ත, ලැජ්ජාව ඒකත් අවස්ථාවක්. ඒ වගේම අර ගිනියම් වෙච්ච යකඩය අල්ලන්න බයයිනේ ඇල්ලුවොත් පිච්චෙනවනේ. ඒ වගේ පව් කරන්නාට බය සිද්ධ වෙනවා. ඒ ඒ බය තමයි ඔත්තප්ප කියලා හඳුන්වලා තියෙන්නේ. තුන්වෙනිව සප්පතිස්සෝ ලක්ෂණාක දක්වලා තිබෙනවා. කිරිය පිළිබඳව, ලැජ්ජාව පිළිබඳව. ඒ කියන්නේ අපි නිතරම හිතන්න ඕනේ අපි කවුද කියන එක. මම කවුද කියන එක. ඒ හිතන්න අපිට කාරණා ක්‍රම හතරක් පෙන්වන්න කරනවා. එකක් තමයි ಜಾති මහත් පත්‍යක්කන. දෙක සත්ව මහත් පත්‍යක්කනක. හතර තුන දායජ්‍ය මහත් පත්‍යක්කන. අතර සබ්බකචාරී පච්චවික්ඛණ. ඒ කියන්නේ අපිට අපි ගැන යම්කිසි නිම්මක් මනින්න තියෙන කාරණා තමයි පින්නතුනි මගේ උපත. මං වගේ කෙනෙකුට මේ පව් කරන එක සුසු නැහැ. අනික මගේ ආගම නම් බෞද්ධයෙක් බෞද්ධ කියලා මට මේ පව් කියන සුසු නැහැ. අනික දායජ්‍ය මගේ પરම්පරාවෙන් මට ලැබිලා තියෙන පාරම්පරික වටිනාකම් නිසා අනික සබ්‍රහ්මචාරී මා ඇසුරු කරන්නේ මං වගේම හොඳ මිත්‍ර සමාජයක්. ඒ නිසා මා පව් කරන්න සුන්දරයක ඒට ලැජ්ජාව ඉන්නේ. ඒ වගේම බයපැතුමක් ගත්තාම අපිට කියන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ තමයි පව් කරන් නොකර ඉන්නේ බය නිසා. ඒ කියන්නේ සමහරට හොරකම් කළොත් අනිත් දෙයක් කළොත් අපිට බැනුම් අහන්න ගුටි කණ්ඩ වෙනවා. පොලිසිය අල්ලගෙන යනවා අපිට මිනිස්සු අතින් පයින් ගන්න ගස් බඳිනවා හිරේ දාන හිරේ බරපතල දඬුවම් ලබනවා හිරෙන් බේරලා හිටියත් ඒව වෙනවා අන්තිමට මරණින් මත්තේ අපායෙන් නම් බේරෙන්න හම්බෙන්නේ අපාගත වෙලා යපායේ දහ දුක් විඳින සිද්ධ වෙනවා කියලා හිතලා අන්නේ බය මුල් කරගෙන අකුසල් කරන්නේ නැහැ එතකොට අපිට පැහැදිලි වෙනවා ලැජ්ජා නිසාත් මුසා කිරීම නතර කළ හැකි. ලැජ්ජාව නිසා වගේම බයෙන් සත් අකුසල් කිරීම නතර හැකි. ඒ වගේම මේ බය එන්න පුළුවන් පැති හතරක් පෙන්වු කරලා තිබෙනවා. ඒ තමයි අත්තානුවාද බය, පරානුවාද බය වශයෙන් දක්වනවා. Tamanට තමන්ම චෝදනා කරගන්නවා. වෙනත් කෙනෙක් දැක්කොත් එයා චෝදනා කරනවා. ඒ වගේම රටේ නීතියට දඩුවම් ලැබෙයි කියලා බයට වැරදි කරන්නේ නැහැ. ඒ වගේම අපායට යන්න වෙයි කියලා පව කරන්නේ. මෙන්න මේ විදිහට ලැජ්ජාව නිසා පව නොකිරීමත්, බය නිසා පව නොකිරීමත් තමයි සත්පුරුෂයන්ගේ ලක්ෂණය. බුදුහාමුදුරුවෝ මේ ලැජ්ජා බය පිළිබඳව හිවතක් පිළිබඳ දීර්ඝ වශයෙන් දේශනා කරලා තියෙනවා. මේ ගාථාවේ කියවන සුක්ඛ ධම්ම සමාහිතෝ කියලා ඒ සුක්ඛ ධම්ම කියන පින්නොත් පින්කම් වලට කුසල ධර්මයන්ට. සුදු දේවල් දාන සීල භාවනා ආදී වශයෙන් දැක්කෙන ඒ කුසල කර්ම පුණ්‍ය කර්ම අකුසල වලින් වැළකීම. මේක <coughs> විවිධාකාරයෙන් විග්‍රහන අභිධර්මයේ හැම දැක්කෙනවා. ඒ ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදා දක්වනවා. කාමාවච රූපාවච ආදී බෙදා දක්වනවා. ඒ ශුක්ල ධර්මයන්ගේ යුක්ත එහෙම නැත්නම් කුසල ධර්මයේ යුක්ත අය මේ හිරියොතප් දෙක නිසා පව කරන්නේ නැහැ. ඒ අයට අපි කියනවා සත්පුරුෂක සන්තෝෂ සත්පුරුෂාලෝකී. මේ හිරියොත් අධ්‍යක්ෂ යුක්ත වූ පින්නතුන්ට බුදුන් වහන්සේ වදාारण සන්තා සත්පුරුෂලෝකෝ. ස්වාමී හිරියොත් අධ්‍යක්ෂ යුක්තව ලැජ්ජාබයෙන් යුක්තව ලැජ්ජා නිසා පවකන් නොකරන, බය නිසා පවකන් නොකරන මේ හිරියොත් අධ්‍යක්ෂ දේව ධර්ම වශයෙන් බුදුහාමුදුරුවෝ වෙලා තියෙනවා. මා මුනි සඳහන් කළා ඒ බුදුජාන් වහන්සේත් විසුද්ධි දේව සංඛ්‍යාත බුදුන් වහන්සේ උන්වහන්සේ ලෝකයා විසින් මේක මේ ලැජ්ජා බය දෙක තව නමක් තියෙනවා පින්තුනේ ලෝකපාලක ධර්ම. ලෝකපාලකයන් ලෝකේ පාලනය කරනවා. අපි හිතන ලෝකේ පාලනය කරන්නේ ආණ්ඩුවෙන් කියලා. එහෙම නැත්නම් ආරස්සක හමුදා ආයතන විතරයි. පින්තුනේ හැමට වඩා ලෝකේ පාලනය කරන්නේ මේ උසස් ගුණ ධර්ම දෙකෙන්. ලැජ්ජා නැතිකම නිසා තමයි මිනිස්සු වැරදි කරන්නේ. බය නැතිකම තමයි වැරදි කරන්නේ. ඇති වෙන තාක් රටේ අපරාධ වැරදි අනිකුත් කලබගෑනි වලට මූලික හේතුව වන්නේ ලැජ්ජා බය දෙක නැතිවීමයි. ඉතින් මේ ධර්ම දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න හොඳම පාඩම තමයි හොඳ සමාජයක් සඳහා සාමකාමී සමාජයක් සඳහා සතුටුදායක සමාජයක් සඳහා අපි අනුගමනය කුතාම හොඳ දෙයක් තමයි හිතියත්ප් දෙක ආරක්ෂා කළ යුතුයි. ලැජ්ජා බය ඇතුව ජීවත් විය යුතුයි. පවට පව කරන්න ලැජ්ජා විය යුතුයි. පව් කරන්න බිය යුතුයි. ඒ ලැජ්ජාව නිසා පවෙන් වැළකිය යුතුයි. පිනෙහි කුසල ධර්ම ඉදිය යුතුයි. වැරදි දේෙන් වැළකිය යුතුයි. නිවැරදි ජීවන පදාවක් අනුගමනය කළ යුතුයි කියන පණිවිඩය මේ ජාතක කතාවෙනුත් මේ ගාථාන් අපිට පැහැදිලි වෙනවා. ඒ අනුව වර්තමාන සමාජයේට ඉතා වැදගත් කරුණක් තමයි කොයිතරම් අවස්ථා ලැබුණත් තමන් පිළිබඳව තමාගේ தත්ත්වය පිළිබඳව තමාගේ ආගම පිළිබඳව, තමාගේ ශාස්ත්‍රෝයා පිළිබඳව, තමාගේ දෙමාපියන් පිළිබඳව, තමාගේ ගුරුවරුන් පිළිබඳව හිතලා ඒ වැරදි වැඩක් කරන්න යදුනත්, කය, සිත, වචන තුන්දරෙන් පාප කර්මයක් කරන අවස්ථාව යදුනත්, ඒන් වැළකීම, අය අතහැරීම, පවට අකමැතිම ලැජ්ජා වීම. ඒ වගේම දඬුවම් ලැබෙන බව හිතලා වෙනත් වෙනත් විපත් වෙන බව කල්පනා කරලා ඒ පයෙන් වැළකීම. කවුද කැමති වෙන්නේ? දුකක් විඳින්න. කවස කැමති හිරේ යන්න. කවස කැමති වෙන්නේ වෙනත් අපහසුතාවයකටපත් වෙන්න. ඒ නිසා පව් කරන බය ඇති වෙන්න ඕන. අපේ අපේ බාල પરම්පරාවට මේ වටහා දෙන්න ඕන. බාල බාල પરම්පරාවට පව් කිරීමේ ආදීනව කියා දීලා ඒ අය කුසලයේ යොදවන්නට වැඩි හිටියන් ලොකු උතුමක් තියෙනවා. මේ විදිහට සමාජයේ අපි වරදින් ඉවත් වුණොත් යහපතේ පිහිටියොත් අපට පින්නතුනේ අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් ඒ මෙලෝ වශයෙන් විතරක් නෙවෙයි පරලෝ වශයෙන් අපිට සාර්ථක කරගන්නට බුදුන් වහන්සේ වදාළ ධම්මග අනුගමනය කරලා ජාජරා මරණ ආදී කින්තරු අමාමහ ශාස්ත්‍ර ගන්න හේතු වාසනා වේවායි සාදුකියා ප්‍රාර්ථනා කරන්න ආකාසත්තාච මුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ඨාද බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාද බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු සුපින්නතුනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාරයන්පිට ශ්‍රී અભයාරාමය කිරුළපන පූර්වාරාමයේ ඇතුළු විහාරගණේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය සභා ලේකාධිකාරී කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය පද්මේද්‍රියේ ශ්‍රී විමල් ඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි